ඒ දේශනාව අවසන් කරනවා අද පටන් ගන්නෙ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. යම් කෙනෙකුට ඊටාත්ම නිවැරදි අවබෝධය කරා යන්න දේශනා කරපු මාර්ගය විසුද්ධි මාර්ගය. සුද්ධ පිරිසිදු විසුද්ධි හොඳට පිරිසිදුයි. මාර්ගය ඒ පාර. ඒ අවබෝධය කරා යන මඟ. අපි ඒ පිළිබඳව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී තියෙන්නේ ධර්ම දේශනා කීපයයි. දික්ටි විසුද්ධි හා කාංකා විතරණ විසුද්ධි කියන මේ විසුද්ධි මාර්ග දෙක පිළිබඳව ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් හේතුඵල පෙන්වනවා. පසුගිය දේශනාවේ වුණා සියල්ල හේතුන්ගෙන් හටගන්න බව මනාව පෙන්වලා දුන්නා. ඒකාංකා විතරණ විසුද්ධිය. ඊට කලින් සත්පුජ්‍යල සංඥාවෙන් නිදෙන ආකාරය, ධිට්ඨිය පිරිසිදු කරගන්න ආකාරය, ධිට්ඨිය කියන්නේ දකිනවා කියන්නේ. ඒක හොඳටම පිරිසිදු කරගන්න ආකාරය ධිට්ඨි විසුද්ධිය තුළින් ස්කන්ධ වශයෙන් බෙදුවා. ආයතන වශයෙන් බෙදුවා. ධාතු වශයෙන් බෙදුවා. සාස්වත උච්ඡේද දික්ටි වශයෙන් බෙදුවා. නාම රූප වශයෙන් බෙදුවා. බෙදලා පෙන්වලා දුන්නා. නිස්සත්ත නිච්චී සත්‍යෙක් නෑ ජීවෙක් නෑ. ඒ ස්වභාවය පෙන්වලා දුන්නා හේතු සාධකයත්ව ධර්මදේශනා රාශියකින් දික්තිය පිරිසිදු කරගන්න ආකාරය. වැරදි දික්තියකනේ අපි ඉන්නේ. වැරදි දික්තිය තමයි මමත්වය. ඒ මමත්වයෙන් මිදෙන්න දික්ති විසුද්ධිය උපකාර වුණා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ අපි හෙව්වා ඒ නාම රූප දෙකේ හේතු. පුච්චලයේගේ ගමන හේතුවක් හොයන්න බෑ. පුච්චලයේගේ සංක්‍රමණයක් නැහැ. නාම රූප දෙකේ ගමනක් තියෙනවා. එනයි නාම රූප දෙකේ විදිහට භවෙන් භවයට පත් වෙන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙන හේතු හේව අපි. විවිධ ආකාරය. ක්ලේශ වට, කම්ම වට, විපාක වට. අතීත හේතු පහක්, වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු පහක්, අනාගත ඵල පහක්. යදි වශයෙන් විවිධ ආකාරයෙන් හේතු ඵල පෙන්වලා දුන්නා. හේතුන්ගෙන්මයි සකස් වෙන්නේ නාම රූප දෙක. ආ නාම ධර්මයන් ගත්තත් හේතුන්ගෙන්මයි රූප ධර්මයන් ගත්තත් රූප ධර්මයක් විතරක් පවතින එක තලයක් තියෙනවා සංඥා තලයේ කියලා. නාම ධර්මයන් විතරක් පවත් තියෙන තල හතරක් තියෙනවා රූප තල කියලා. අනිත් සෑම තැනකම තියෙන්නේ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. නාම රූප දෙකක්. ඒවට හේතු අපි පෙන්නවා. දීර්ඝ දේශනා ආශ්‍ය තුලින් පිළිවෙලෙන් සවන් දුන්නා නම් පිළිවෙලින් සම්මර්ෂණය කරගෙන ආවනම් මේ වෙනකොට වැස්සන්ට හොඳටම පැහැදිලි පිරිසිදුයි විසුද්ධි තථාගතයන් වහන්සේ දේශනා කළ දහම්. එහෙනම් මෙතනින් එහාට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග්ගක් මග. මග නොමග. කියන්නේ නිවැරදි මග හා හරි මග. මෙතනින් අපි වෙන් කරගන්න ඕනේ. මග්ගම් මග්ග. ඥාන කිව නුවණට. දර්ශන මග මග ඥාන දර්ශන විසුද්ධිය. නුවණින් දකිනවා පිරිසිදුව. මග නොමග. එහෙනම් ඒ පිළිබඳව දේශනා මාලාව ආරම්භ කරනවා. මග නොමග. ඒ මූලිකව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙතන ඉඳලා දිගටම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා ඥාන පරිඥා කියලා එකක් තියෙනවා. තීරණ පරිඥා කියලා එකක් තියෙනවා. ප්‍රහාණ පරිඥා පරිඥා කියලා එකක් තියෙනවා. ඥාන. ඒ ඥානෙ උපදවා ගන්න කොහොමද? රූපය රුප්පණයෙහිවත් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මනසට හොඳට සටහන් වෙන්න ඕනේ මනසට හොඳට අනුගත වෙන්න ඕනේ බිඳෙන සුළු දෙයක් බිඳෙන සුළු බිඳෙන ස්වභාවයෙන් යුක්තයි රූපය වේදනාව අරමුණු රසය විඳින ස්වභාවයක් තියෙනවා විඳීම වේදනාව කියන්නේ අරමුණේ රසය විඳින ඒකට වේදනාව කියන්නේ සංඥාක්ෂිව හඳුනා ගන්න ලක්ෂණයට හඳුනා ගන්න ස්වභාවයක් තියෙන සංඥාව සංස්කාරක්ෂිව සිත බලවත් වෙන ස්වභාවයක් ලෝභය දිස්සයි මෝහයයි අලෝභය අධිස්සයි අමෝහයයි ලෝභය දිස්සයි මෝහයයි අකුසල මූල ධර්ම අකුසල කර්ම මේ මූල ධර්ම උපකාර කරගෙන කරන අකුසල කර්ම අලෝභද්දේ සමෝහ කුසල මූල එයින් කරන්නේ කුසල කර්ම සංස්කාර සිත බලවත් වෙන ස්වභාවය විඥානය කිව්ව අරමුණු දැනගන්න ස්වභාවය අරමුණ දැනගන්න විඥානය අන්න තීරණ පරිඥා තීරණය කරනවා අනිත්‍ය වශයෙන්ම තීරණය කරන්න ඕනේ. හැබැයි අනිත්‍ය වශයෙන් තීරණය කරන්න ඕනේ දැකලා. අපි හිතනවා. අපි කල්පනා කරනවා. අපිට යම් ආකාරයකට වැටහෙන අනිත්‍යයි කියන එක. ඒක මේ ධර්ම අවබෝධ කරගන්න ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අලුතෙන් ගයක් හැදුවත් මාසයක් විතර යනකොට ඒක මේ දියසලපුණ වගේ ඉන්න පුළුවන්. ඒවේ බිත්තිවල යම් යම් පතුරු ගැලවෙන්න පුළුවන්. පොළවේ යම් යම් තැන්වල යම් ලප එන්න පුළුවන්. ඒත් ඒක අනිත්‍යයි. ඕක අවබෝධයට ප්‍රමාණවත් නෑ. ගහක් පැලයක් හිටෙව්වා සතියක් ගිහින් බලනකොට වැහිලා. අනිත්‍යයි. ඒතර උදේට ලස්සනට මල් පිපිලා තියෙනවා. හවස වෙනකොට පේනවා ඒව පෙති ගැලවිලා. අනිත්‍යයි. ඔය අනිත්‍ය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය අනිත්‍ය ලක්ෂණය නේ. හිරු නැගෙන හිරින් පායනවා. හැන්දෑ වෙනකොට නොපෙනියන. ඔය අනිත්‍යයි. ගංගාව ගලනවා. නොනවති ගලනවා. අනිත්‍යයි. දියසි දෙනවා. ඔය කාලයට පිරෙනවා අනිත්‍යයි. ඔය අනිත් ඕක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට තේරෙනවා ඔය අනිත්‍ය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔක නෙමෙයි. නාම රූප දෙක අනිත්‍ය. මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දැర్శණය වෙන්න ඕනේ. එහෙනම් අර රූපේ තියෙන බින්දෙන ස්වභාවය. බින්දෙන ශරණයක් ශරණයක් ශරණයක් පාසා බින්දෙන ස්වභාවය අවබෝධ වුණොත්, පැහැදිලි වුණොත්, පිරිසිදු වුණොත්, මනසට දැర్శණය වුණොත් එතනම අනිත්‍ය දැర్శණය තියෙනවා. මම මීට කලින් දේශනාවලත් පැහැදිලි කරලා තියෙනවා. රූපේ කාය චිත්තක්ෂණ 17. ඒකට චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවා ඊට පස්සේ කෙටි කාලයක් තුළ උදේ වේ. උදේ කියන්නේ හටගන්න වේ කියන්නේ තියෙනවා. අන්න ඒ දර්ශනය තුළ අනිත්‍ය ප්‍රකට වෙනවා. උද්‍යව්‍යා ඥානය තුළ තමයි අනිත්‍ය ප්‍රකට වෙන්නේ. අර මං කියවේ දවසේ සිදුවෙන සිදුවීම් වලින් අපර අනිත්‍ය කියලා ගන්න පුළුවන්. ඒක අනිත්‍ය තමයි. හැබැයි ඒ අනිත්‍ය මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රමාණවත් නෙමෙයි. නාම රූප දෙකේ ස්වභාවය සිදුවෙන ක්‍රියාවලිය ඒ නාම රූප දෙකට වෙන්නේ මොනවද? ඒ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නිවැරදිව පැහැදිලි නම් අනිත්‍ය දර්ශනය වෙනවා. ඒ අනිත්‍ය දර්ශනය තුළ උද්‍යව්‍ය ඥානය ප්‍රකට වෙනවා. මේ ඥානය ඕනේ අපිට යන්නේ. අපි ධිට්ඨි විසුද්ධියේදී සම්මර්ෂණ ඥාණය උපදවා ගත්තා. සම්මර්ෂණය කළා, විභාග කළා, පරීක්ෂා කළා, බෙදලා වෙන් කළා බැලුවා. ඒ සම්මර්ෂණ ඥාණය. ඉතින් සම්මර්ෂණ ඥාණය තුළින් අපි උපදවාගත්ත නාම රූප පරිච්ඡේද ඥාණය. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා අපි අවබෝධ කරගත්තා පැහැදිලි කරගත්තා. ତර කාංකා විතරණ විසුද්ධියෙන් නාම රූප දෙක හටගන්න හේතුන්ගෙමයි කියන කාරණේ අපි පැහැදිලි කරා. දැන් හොයන්නේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එහෙම දෙයක් තියනවද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. සබ්බේ සංඛාර අනිච්ච. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනාත්ම. එහෙනම් අපි හොයනවා. අපි පරික්ෂා කරනවා. තථාගතයන් වහන්සේගේ දේශනේ සත්‍යද? හොයලා බලන්න කිව්වා. පරීක්ෂා කරන්න කිව්වා. විභාග කරන්න කිව්වා. හ්ම්. එහෙනම් අපි එකින් එක ගන්නවා. අරගෙන බලනවා මේ නිවැරදි ලක්ෂණ තුන තියනවාද කියලා. එහෙනම් රූපය බින්දෙන ස්වરૂපය කියනකොටම දැන් ඔයත්තන්ට සිතට එන්න ඕන සිතුවිල්ල තමයි සතර මහා ධාතේ වසුද්දාස්තක කලාපය කියන එක. මොකද අපි පැහැදිලිවම පෙන්වන රූපය කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥප්ති වචනයක් රූපය කියන්නේ. ඒතර රූපය කියලා කතා කරනවා නම් යම් තැනක යම් වෙලාවක ඒ කතා කරන්නේ සතර මහා ධාතේ වසුද්දාෂ්ටක කලාපය. ඒතර සතර මහා ධාතේ වසුද්දාෂ්ටක කලාපයයි කියන ඒතර රූපය කියනකොටම අපේ මනසට එන්න ඕනේ. මනස ඇඳෙන්න ඕනේ සතහන මේ කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපය ගැන. සතර මහා භූතයෝ ගැන කතා කරන්නේ. එහෙනම් සතර මහා භූතයන්ගේ අවශ්‍ය චිත්තක්ෂණ 17ක් නම් බිඳෙන ස්වභාවයෙන් යුක්තද නැද්ද? හරි. දැන් මේක පටන් ගත්තේ කොතනද? අපි ඒකත් හොයාගන්නද? මේ බින්දෙන ස්වභාවය පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගත්තේ ප්‍රතිසන්දියේදී. ප්‍රතිසන්දියේදී පටන් ගත්තේ මේ බින්දෙන ස්වභාවය. පෙර භවයේ මේ භවයට ආපු තැන ඉඳලම පටන් ගත්තා. ආපු තැන ඉඳලම පටන් ගත්ත බින්දෙන ස්වභාවය. එතකොට මේ භවයට අලුතෙන් මේවිල්ලා පටන් ගත්ත තැනම බිඳුණා නම් අපි මෙත කලින් කියලා දීලා තියෙනවා නැවත නැවත ඒවා සකස් වෙන්නේ කොහොමද කියන ආකාරය හේතු හතරක් ඒ සඳහා පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ. කම්ම, චිත්ත, ඍතු, ආහාර. සතර මහා ධාතු කොටස් දෙකක් හා සිතේ ස්වභාවයේ සිතේ හැසිරීම කොටස් දෙකක්. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්මචිත්ත කියන්නේ නාම ධර්ම. සිතේ හැසිරීම. ඍතු ආහාර කියන්නේ සුද්දාෂ්ටක කලාපේම සතර මහා ධාතුන්ගේ හැසිරීම. පටන් ගත්ත ප්‍රතිසන්දියේදී මේ භවයට ආවා මවගේ ගර්භාෂයට ඇතුල් වෙච්ච තැන පටන් ගත්තා. හරි. දැන් පටන් ගත්ත තැන ඉඳලා චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. අපි ඉස්සෙල්ලා රූපය ගැන කතා කරනවා. චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳුණා නම් පෙරළුවද නැද්ද? පෙරළුවට ලස්සන වචනයක් බුදුරජාන් වහන්සේ විපරිණාමයි. විපරිණාම ස්වභාවයක් තියෙනවා පෙරළනවා. ඒතර පෙරළන්න කොච්චර කාලයක් යනවද? චිතක්ෂණ 17යි. උපරිම චිතක්ෂණ 17යිට අඩු කාලයක උනොත් පෙරළනවා. ඒතර චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල පෙරළුවා. කරලුවා. එහෙනම් නිත්‍ය වශයෙන් පැවතුනාද? සදාකාලික වශයෙන් පැවතුනාද? ස්ථිර වශයෙන් පැවතුනාද? අනිත්‍ය වශයෙන් හා අස්ථිර වශයෙන් తాවකාලික වශයෙන් පැවතුනා. මනසට දැర్శණය කරගන්න අනිත්‍ය ප්‍රකට වෙයි. ඒ රූපේ අනිත්‍ය ස්වභාවයයි කියන්නේ. අර මල පර වෙලා කියලා දැක්කම උදේ න ලස්සනට තිබුණා දැන් පර වෙලා. අනිත්‍යයි. ඒ අනිත්‍ය අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. ඒක රූපයක් කියලා දකින්නෙත් නෑ. ඒක සංඥාවෙන් ගන්නවා ලස්සන මල. එතකොට ඒකට සිත ඇලිලා තියෙනවා. හැබැයි දැන් ඒක පර වෙලා කියලා දැනගන්නවා. එතකොට සුද්ධාෂ්ටක කලාපේ වෙනස නෙමෙයි දැක්කේ මලේ වෙනස. තේරෙනවද? එතකොට රූපය පිළිබඳව අවබෝධයක් නැහැ. සංඥාවෙන් අරගත්ත මලක්. ලස්සන මල ලස්සනට වවලා තියෙනවා මත් වත්ෙම. ආ. එතකොට දැන් ඒක අවබෝධයට ප්‍රමාණවත්ද? නෑ. අර පැලයක් හිටෙවුවා පැල පැලේ බැලුවා සතියෙන් සතියෙන් සතියෙන් සතිය වැඩිලා. හරි වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙන ස්වභාවයෙන් අනිත්‍යයි. එතකොට ඒ දැක්කේ සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යතාවයද පැලේ වෙනසද දැක්කේ? පැලේ වෙනසක් දැක්කට අනිත්‍ය අවබෝධ වෙන්නේ. ඒක ලෝකෙ සිද්ධ වෙන ක්‍රියාවක්. හැබැයි ඒක සුද්ධාෂ්ටක කලාපේ වෙනසක් හැටියට දැක්කොත් එතකොට ඒ තුලත් අපිට ගන්න වෙන්නේ මනසට අවබෝධ කරගන්න වෙන්නේ චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා කියන කාරණේ. නැවත නැවත සතර මහා ධාතු සුද්ධාෂ්ටක කලාපයේ මේකට නැවත නැවත ප්‍රත්‍ය වීමෙන් ඒ වැඩෙන ආකාරය. එතකොට එතන වැඩෙන්නේ පැලයක් නෙමෙයි. ගහක් නෙමෙයි එතන වැඩෙන්නේ. සුද්දාස්තක කලාපයේ පැතිරීමක්. සුද්දාස්ත සතර මහා ධාතේවා සුද්දාස්තක කලාපයේ පැතිරීමක් තියෙනවා. අන්‍ය අවබෝධය. එතකොට දකින්නේ රූපේ හෙවත් සුද්දාස් රූපේ කියන්නේ සම්මති වචනයක් සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යතාවය. එතකොට සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යතාවය දකිනකොට අපේ සිත එතන ඇලෙන්නේ. අර මලපර වෙලා එහෙම නැත්නම් ගහ ක්‍රමක්‍රමයෙන් වැඩෙනා දැක්කට අපේ ඇලීම අඩු වෙන්නේ. ඒකටත් මලක් පිටේ. ඒතර එතන බලාපොරොත්තුවක් තියෙනවා, එතන ඇලීමක් තියෙනවා. ඒ තමයි තෘෂ්ණාව. දැන් අර පරමාර්ථ වශයෙන් සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යතාවය දැක්කම එතන සිත ඇලෙන්නේ. ගහට නෙමෙයි ප්‍රිය කරන්නේ. ඒතකොට ගහට ප්‍රිය කරන්නේ. නමුත් දැන් ගහට, මලට, නිවසට, තමන්ගේ උපකරණ වලට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, ඉඩකඩම් වලට ප්‍රියයි. ඒ ප්‍රිය පරමාර්ථය දකින්නේ නැහැ, සම්මුතිය දකින්නේ, ප්‍රඥාප්තිය දකින්නේ, ප්‍රඥාප්තිය තුල සිට ඇලෙනවා, පරමාර්ථය තුල සිට ඇලෙන්නේ ඒ සිට අයින් වෙනවා. ඇලීමේ ස්වභාවයෙන් මිදෙනවා. එතකොට ඇලීම කියන්නේ මොකක්ද? තණ්හාව. ඇලීම කියන්නේ තණ්හාව. එහෙනම් ඇලීම කියන්නේ තණ්හාව නම් ඒක samudāri සත්‍යය. එතකොට අර රූපය හැවත් රූපයේ තියෙන බිඳීම් ලක්ෂණය නම් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳිනා නම් එතන තියෙන දුක්ඛ ලක්ෂණය. ඇයි ඒ බිඳීම අපේ ශරීරයේ සියලුම රූප කලාප සතර මහා ධාතු අසුද්දාසයක කලාප. ඒතකොට මේ බිඳීම අපට පීඩාවක් නෙමෙයිද? පීඩාවක්. නිරන්තරයෙන් පෙළනවා නිරන්තරයෙන් පීඩාවට පත් වෙනවා. එහෙනම් අපි බලනවා මේක පටන් ගත්තේ කොහෙන්ද ප්‍රතිසන්දී. මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරන් යනවද නැද්ද? මේ භවයේ අවසාන චුතිසිත දක්වාම අරගෙන යනවා මේ අනිත්‍ය අස්තිර తాවකාලික ස්වභාවය. විපරිණාම ස්වභාවය. නිට්ටය වශයෙන් පවතින්නේම නැහැ ඒ නිසා අනිත්‍යයි. දැන් තේරෙනවද කියපේ? වැටෙනවා. අන්න ඒක මනසට දැర్శණය වෙන්න. ඒතකොට ඒ ධර්මතාවය මනසට දැర్శණය වුණාම අපේ මනස අනුගත වෙන්නේ උදේවැය කියන එක. ඒක නාම රූප පරිච්ඡේද ඥානෙ ඊගාවට අපිට උපදවා ගන්න තියෙන උදේවැය ඥානෙ. උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ කියනවා. එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳලා කොහොමද ඒක අපි තව ටිකක් පැහැදිලි කරගන්නේ? හලලය අගලෙන් කෝටි තුනෙන් එකයි. එහෙම නැත්නම් සියුම් එළුව හිටියා ඉන්දියාවේ බොහොම සියුම්. ඒ එළුව එළුවෙක්ගේ රෝම කූපයන් තුනක් අරගෙන තලතෙල් වල පොඟවලා දස්සන හත්සරය. ඒ කැමක් ඉතුරු වෙයි. ඒ තමයි කලලේ. ඒ කලලේ සතයක් යනකොට අබ්බුද අවස්ථාව. දැන් එතකොට විපරිණාම ධර්මයක් නෙමෙයිද තියෙන්නේ? පෙරලන ස්වභාවයක් නෙමෙයිද? තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක් නෙමෙයි. ඒ ස්වභාවයක් තියෙනවා. සතියක් යනකොට අබ්බුද අවස්ථාව. අර්බුද. හැදෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ එන පේශිය කියන ස්වභාවයට. තව සතියක් විතර යනකොට. දැන් මේ සෑම මොහොතකම එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ක්‍රියාකාරීත්වයන් නෙමෙයිද? ඒකට පුච්චලයේ දෙතන ඉන්නේ ඒ රූපයවත් සුද්දාස්තක කලාපේ ක්‍රියාවල්ද? ආ දැන් එතන අනිත්‍යතාවය දකින්නවද? එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ චුතිය දක්වාම ওই විදිහට නෙමෙයිද යන්නේ? නිට්ටයද අනිත්‍යද එතකොට? මෙන්න මේ ධර්මතාවය මනසට අනුගත කරගන්න. සහතික කරගන්න ඕනේ. දකින්න බෑ පුච්චලයක් එතකොට ක්‍රියාවක් දකි. ඒක තමයි වන්නේ. ක්‍රියාව තුළ ඇලෙන්නේ. පුජ්‍යලෙ තුළ ඇලෙනවා. දරුවෙක් පිළිසිඳ ගත්ත කිව ගමන් ඇල්ලා. සුද්දාශ්‍රක කලාපේ ක්‍රියාවක් මේ විදිහට සිද්ධ වෙනවා කියලා දැක්කොත් ඇලෙනවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් මේ පටන් අරගෙන තියෙන්නේ මේ ක්‍රමක්‍රමයෙන් කලලයේ අබ්බුද අවස්ථාවට අබ්බුද අවස්ථාව පේශියට පේශී අවස්ථාව ගණයට දැන් ඒ දර්ශනය පෙන්වන්නේ මොකක්ද අනිත්‍ය ලක්ෂණය ඒ පෙන්වන්නේ අනිත් ලක්ෂණය. ඊට පස්සේ තව සතියක් යනකොට පේශිය. මස්සෝද පුජාලය බින්දු දෙකක් තුනක් වගේ වෙනවා. ඒ ප්‍රමාණයට එනවා. ඒක සති පහක් විතර වැඩෙනවා. පුංචි කිකිරි බිත්තරයක හැඩය ගන්නවා. බුබුලු පහ කට ගන්නවා සති පහ ගිය තැන. හිස තියෙන තැන එකයි අත් දෙක තියෙන තැන දෙකයි කකුල් දෙක තියෙන තැන දෙකයි. ගණය. ඔක සති 11ක් යනකොට දැන් 11ක් තුල මොකද වෙන්නේ එතකොට? දැන් මේ ශණයක් ශණයක් ශණයක් ශණයක් ශණයක් පාසා මොකද වෙන්නේ? ඔව්. හැබැයි මේ පැවැත්ම ගෙනියන්න අර මං මුලින් සඳහන් කළ ආකාරයට අපි කාංකා විතරන විසුද්ධියේදී හේතු පේනවා. කම්මචිත්ත නාම ධර්ම දෙකක් හා ඍතු ආහාර කියන රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙන ශණයක් ශණයක් ශණයක් ශණයක් පාසා ප්‍රත්‍ය වෙනවා. දැන් ඒකවල එතන තියෙන්නේ නිත්‍යතාවයක්ද අනිත්‍යතාවයක්ද? පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒකට කියනවා භාවනා කියලා. ඒක තමයි භාවනා කියන්නේ. මේ සුද්ධ විදර්ශනා භාවනා. විශේෂ දර්ශනය මේ. මේක යම් කෙනෙක් කිව්වට තේරෙන්නේ. Taman පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. අපි දේශනා කරනවා. දේශනා කරනකොට උපදින ඥානය. ඒක අනුමාන ඥානය. ඒක අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ. තමන් මේක පරීක්ෂා කරලා විභාග කරලා වෙන් කරලා බලලා මේ විදිහට මේ ක්‍රියාව සිද්ධ වෙනවද කියලා තමන්ට නිවැරදිව දැర్శණය වුණොත් මග්ගම් මග්ග. ඒකට නොමග යන්නේ මග. මග්ගම් මග ඥාන නුවණ නුවණින් දකින්න. විසුද්ධි පිරිසිදුව දකින්න. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. පැහැදිලිද කියන්නේ? එහෙනම් සති 11ක් යනකොට 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි සම්පූර්ණයි. දැන් ඉන්නේ සෑම මොහොතකම විපරිණාමයක් නෙමෙයිද තිබි? මේක මවගෙන් දැర్శණය වෙනවා නේ. දැන් මොකද වෙන්නේ කිය? මාසයක් යනකොට දෙකක් තුනක් වෙනකොට මවගේ ශරීරයක පෙන්නලා දෙනවා. ඒකට එහෙනම් ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලාම අනිත්‍යතාවය දකින්න ඕනේද නැහැ? ඒතර අනිත්‍යතාවය දකින්න ඕනේ පුජ්‍යලිග්ගෙට. මේ පුජ්‍යලිග් කියන සම්මුතිය බිඳගෙන ආවේ. ප්‍රඥප්තිය අපි අයින් කරලා ආවේ. මොකද පුජ්‍යලිග් ගැන කතා කරන්නේ නැහැ අපි ditthi visuddhi ඉඳලා. කාංකා විතරන විසුද්ධිය අපි පුජ්‍යලිග් ගැන කතා කළේම නැහැ. එයි කතා කරන්න පුජ්‍යලිග් නැහැ. කෙනෙක් නෑ. අපි කතා කරන්නේ නිවැරදිව සිදුවෙන ක්‍රියාව ගැන විතරයි. ඒ නිවැරදිව සිදුවෙන ක්‍රියාව තමයි නාම රූප දෙකේ ක්‍රියාව. අවබෝධයට අවශ්‍ය කරන්නේ ඒක. ඒකට කියන්නේ පරමාර්ථ දේශනා. අර පුච්චලයක් පිළිබඳව පුජ්‍යලයේ හැසිරීමක් පිළිබඳව දේශනා තියෙනවා. ඒවට කියන්නේ සම්මුති දේශනා. පරමාර්ථ දේශනා. පරමාර්ථය තුල තමයි නිවැරදි අවබෝධයක් එන්නේ. පැහැදිලි අවබෝධයක් එන්නේ. පිරිසිදු අවබෝධයක් එන්නේ. එහෙනම් 77 වෙනි දවසේ රාත්‍රියේ ඉන්ද්‍රියන් සම්පූර්ණයි. ඒතරම් දින 77කින් එළියට එන්න පුළුවන්. මාස 3ක්වත් නේ. ඉතිරි කාලයම ගන්නවා. සම්පූර්ණ ඒ කියන්නේ එළියට ඇවිල්ලා ජීවත් වෙන්න සුදුසු ආකාරයට ශරීරය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ රූපයෙන් ඒ ආකාරයට සකස් වෙන්න ඕනේ. එළියට ඇවිල්ලා පවතින්න පුළුවන්. සීතෝෂ්ණ දෙකට වරොත්තු දෙන ආකාරයට පවතින්න. සුදුසු ආකාරයට ඉතිරි කාලයම ගන්න. එනගේ කාලයම තුල මොකද උනේ විපරිණාමයක්ද නැද්ද? විපරිණාමය කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් නිට්ටය ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. මේ තමයි අනිත්‍ය දර්ශනය. ඒ තමයි අනිත්‍ය දර්ශනය. ඒතර දැන් ඊට පස්සේ අපි කල්පනා කරනවා දැන් මේ රූපය ගැන කතා කරා. දැන් ඒතර නිරන්තරයෙන් පිළීමක් නෙමෙයි දෙතන තියෙන්නේ. පීඩාවක් නෙමෙයිද? මේ පීඩාව පේන්නේ දැන් තමයි පේන්නේ. මව් කුසෙන් දෙද්දි පීඩාව තිබෙන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ ඒකට ලස්සන්ට පැහැදිලි කරනවා. සීත මව සීතල දෙයක් පානය කරනවා නම් සීත නිරය අධික අධික සීත නිරේ ඉන්න කෙනෙකුට දැනෙන වේදනාවක් දැනෙනවා කියලා. මව උණුසුම් දෙයක් පානය කරනවා නම් ලෝදිය හැලියක දැවෙනවා වගේ කියලා කියනවා. ඔය අඟුල් ചാති, ඔය සැර ചാති කනකොට ඒක එයාට දැනෙනවා කියන අතිශය වේදනාවක්. දැන් ඒක මතක නැහැ. දැන් ඒක තේරෙන්නේ. එහෙනම් එවැනි නිරන්තරයෙන් පිළීමක් පීඩාවට පත් කර මව හැරෙනකොට යම් පැත්තකට යත් හැරෙනවා. මව පෙරලෙනවා යම් පැත්තකට ඒ පැත්තකට පෙරලෙනවා. ඕකේ තියෙන පුංචි ඉඩක්. අලියෙක් යතුරු සිදු සිදුරකින් එළියට ගන්නේ අන්න ඒ වගේ ස්වභාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේක ඇතුලේ මොනතරම් හිර වෙලා දින්නේ මාස 9ක් තුළ මොනතරම් දෙලීමක් මොනතරම් පීඩාවක්ද තියෙන්නේ. ඒක සැපයි. ඒ තමයි ජාති දුක්ඛ තියෙන්නේ. ජාති දුක්ඛයක් තියෙනවා. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙනවා. ඒ පිළීම පීඩාව ජාතියෙන් පෙළනවා. ජරාවෙන් පෙළනවා. ඇතුළත හරි පිරිසිදුයිද? අතිශය ඇවිදින වැසිකිළියක් බඳි. ගවර වලක් වගේ ඇතුළ ගර්භාෂය. එහෙනම් ජාතියෙන් පෙළෙනවා, ජරාවෙන් පෙළෙනවා. ඒතර ශරීරය ජරාවෙන් පෙළ මොහොත මොහොතක් පස්ස දිරන එක පටන් ගන්න තැන ඉඳලම දිරන එක තමයි තියෙන්නේ. ජාතිපච්චය ජරා මරණම් කිව්ව එකයි. පහළ වුණා දයන් තැනක එතන ඉඳලම තියෙන ජරා මරණය. එහෙනම් ජාතියෙන් පෙළනවා ජරාවෙන් පෙළනවා. මවට අසනීපයක් හැදුනොත් දරුවට අසනීපයි. මවට එම්බිස්සාව හැදුනොත් දරුවටත් එම්බිස්සා. මවට යම් කිසි වෙන රෝගයක් හැදුනොත් දරුවටත් ඒක. ව්‍යාධියෙන් පෙළෙනවා. මම හදිස්සියේ පරලව ගියොත් දරුවත් ඉවරයි. යම් අවස්ථාවල දරුවා බේරලා මව යන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල දරුවා මැරලා මව බේරන අවස්ථාවක් තියෙනවා. එන අවස්ථාවක් තියෙනවා. ඒතර ජාතියෙන් පෙළනවා, ජරායෙන් පෙළනවා, ව්‍යාධියෙන් පෙළනවා, මරණයෙන් පෙළනවා. අර අතිශය අමාරුවෙන් ගර්භාෂය තුළ හැසිරීම දරුවට ශෝකයක් උපදවන්නේ. කනකාටුවක් නිරන්තරයෙන් හැඬීමක් උපදවන්නේ. දුක්ඛ දෝමනස්යන් උපදවන්නේ. හොඳයි. ඒක මොන සත්‍යද? ඒ දුක්ඛ සත්‍යයි. එහෙනම් අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා දුක හොඳයි. දැන් යාට පුළුවන් ද ඒ ස්වභාවයන් යාට වෙනස් කරගන්න. යාට වෙනස් කරන්න බෑ. ජාතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන් පෙළන්න එපා, මට ශෝක, කනගාටු, දුක්ඛ, දෝමනස්ය නැති කරන්න එපා කියලා එයා හිතුවොත් ඒ ස්වභාවය ඇතුලේ සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ස්වභාවය සිද්ධ වෙන්නේ. හොඳයි මවට පුළුවන් දේශ භාවයෙන් මුදවන්න. හොඳ එළියේ ඉන්න කෙනෙකුට පුළුවන් දේශ භාවයෙන් මුදවන්න. ඒත් දෙවියන් වහන්සේට පුළුවන්. අර චිතක්ෂණ 17ක් තුල ශනයන් ශනයක් පාසා ඉපද බිඳෙන ස්වභාවයේ විපරිණාම ස්වභාවයේ වෙනස් කරන ස්වභාවයේ දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. ආත්මද අනාත්මද? ආත්මය කියන්නේ තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කරගන්න පුළුවන් දෙයක් ආත්ම කියනවා. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට ආත්ම කියනවා. දැන් එවැනි ස්වභාවයක්ද තියෙන්නේ? තමන්ටවත් වෙනස් කරගන්න. ඒතකොට මවට වෙනස් කරන්නත් බෑ. පියාට වෙනස් කරන්නත් බෑ. ළඟ ඉන්න හිතවතෙකුට වෙනස් කරන්නත් බෑ. එයාට වෙනස් කරගන්නත් බෑ. දෙවියන් වහන්සේට වෙනස් කරන්නත් බෑ. ග්‍රහයන්ට වෙනස් කරන්න පුළුවන්. ඒත් බැහැ. ඇයි? ග්‍රහයන්ට වෙනස් කරන්න බැහැ. ග්‍රහයෝ කියන්නේ සතර මහා ධාතුවේ වසුද්දාස්තක කලාපයක් චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. හැබැයි උපදිනකොට හදන ඔකට කොටු ටිකක් දාලා අඟහරු සිකුරු බුද රසෙනසුරු හිරු සඳු ආදී වශයෙන් කොටු ටිකක් ගහලා හදන. ඒගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන්. බෑ. ඇයි? ග්‍රහ වලල්ලම නිර්මාණය වෙලා තියෙන සුද්දාස්තික කලාපේ. ඒ සෑම එකක්ම චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. අර මවගේ කුස තුළ වැඩෙන දරුවාගේ ශරීරේ රූප කලාප චිතක්ෂණ 17 තුළ ඉපද බිඳිනවා. කවුද වෙනස් කරන්නේ? කොහොමද වෙනස් කරන්නේ? තමන්ට තමන්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තමන්ට පුළුවන් ද තම පාලනය කරගන්න? එහෙනම් ආත්ම දනාත්ම. එහෙනම් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේද? නැහැ. දුක්ඛ ලක්ෂණය සත්‍යද සත්‍යද? අනාත්ම ලක්ෂණය දරජානන්සේ පෙන්වන මානෙනි මුළු විශ්වයම තියෙන මෙවැනි දෙයක්. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. දැන් පැහැදිලිද? හැබැයි මේක එක ධර්මතාවයක් මෙනෙහි කරලා එක ධර්මතාවයක් පරීක්ෂා කරලා මේක සහතික කරගන්න බෑ. ඒ නිසා අපි කරුණු දෙකේ එකක් පිළිබඳව කතා කරා. ඒකෙන් රූප කොටස වෙන් කරගන්න. මේ කතා කරේ රූප එකක් ගැන විතරයි. එතකොට මේ සම්මුතිය රූපස්කන්ධයම ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ අර සම්මුති වශයෙන් තියෙන පුච්චලයේ කෙනෙක් ගැන කියන රූපස්කන්ධය වෙන් කළා අපි කතා කරන්නේ. හැබැයි ඔක සහතික කරගන්න නම් නිවැරදිව අවබෝධ කරගන්න නම් උද්‍යව්‍යා ඥානය උපදවා ගන්න නම් නියත වශයෙන්ම උපදවා ගන්න ඕනේ උද්‍යව්‍යා ඥානය. ඒ උද්‍යව්‍යා ඥානය තුළ තමයි ඊට පස්සේ භංග ඥානය, ඊට පස්සේ බයතුපට්ඨාන ඥානය, ඊට පස්සේ ආධිනවානු දර්ශන ඥානය මේ ඥාන උපදිනකොට වෙන්නේ අර සිතේ තියෙන මේ වස්තුන් වලට තියෙන ඇලීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. ඒ ඇලීම දුර්වල වෙනවා කියන්නේ අපි ඒ සමුදය අයින් කරනවා. හේතු අයින් කරනවා. ඒතර ඵලය දුක් කියලා අපි දැක්කා. ඒතර දුක උපදවන හේතුව දැක්කා මේ ඇලීම කියන එක, තෘෂ්ණාව කියන එක. ඒතර තෘෂ්ණාව අපි ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. අවබෝධය තුලයි තණ්හාව නැති කරන්නේ. අනවබෝධය තුල කවදාවත් තණ්හාව නැති කරන්නේ. කොච්චර කිව්වත් තණ්හාව අවසන් කරන්න කියලා අවසන් කරන්නේ මේ ධර්මතාවයන් නිවැරදිව පරීක්ෂණය තුළින් හිතට මනසට සහතික කරගත්තාම ඒ අවබෝධය තුළ ඇලීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අයිනවා. පහනේ තෙල් ටික ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ තමයි අඩු වෙන්නේ. tire ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් චුට්ට චුට්ට අඩු වෙනවා. කොයි වෙලේ හරි නිවෙනවද? කොයි වෙලේ හරි නෝ. හැබැයි ඒකට ආයි වර්ධනය කරගන්නත් පුළුවන් වුණා. මේ පරීක්ෂණයෙන් බැහැර වෙන්න නිකම්ම වර්ධනය වෙයි. මේ පරීක්ෂණයෙන් බැහැරව ඔය දිනදා කරන කටයුතු කරගන්න නිකම්ම වර්ධනය වෙනවා. ඔව්ද නැත්? එහෙනම් ඇලීම කියන ස්වභාවය අයින් කරන්න නම් අවබෝධය තුල අවබෝධයට එන්න ඕනේද නැද්ද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස ධම් දෙසුවේ. මහණෙනි දුකක් තියෙනවා. පරීක්ෂා කරලා බලන්නකො තියෙනවද කියලා. ඒ දුකට හේතුව මම පෙන්නනවා මෙන්න මේකයි. තෘෂ්ණාව තමයි හේතුව. සමුදාය සත්‍යයි. ඔය තෘෂ්ණාවේ ශේෂයක්වත් ඉතිරි නැතුව අවසන්ද මහණෙනි නිවනයි. ඒකට මාර්ගයක් මම දේශනා කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දැන් ඒ පියවර තුනම අනුගමනය කරගෙන ඉන්නේ. සීලයක පිළිපදලා වාඩි වුණේ එකඟ සිතින් බණ අහන්නේ. අවබෝධයෙන් නැතිනවා. ඒ ප්‍රඥාවයි. පැහැදිලිද කියන්නේ? එහෙනම් අපි එක ධර්මතාවයක් ගත්තා රූපස්කන්ධය. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. ඔව්. දැන් මම කිව්වා රූපේ තියෙන බිඳීම් ලක්ෂණයක් කියලා. ඒතර ශණයක් ශණයක් පාසා බිඳිනවද? හ්ම්. ඒතර මේ ලක්ෂයේ බිඳීම් ලක්ෂණය නිත්‍යද අනිත්‍යද? ඒක මානසික දර්ශනය කරගන්න. බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි රූපය. වේදනාව අරමුණු අරමුණවල රසය විඳීමේ ලක්ෂණයක් තියෙනවා. අරමුණේ රසය විඳිනවා. විඳින කෙනෙක් නෑ ඒ පිළිබඳව සිතක් හැදෙන එක විතරයි තියෙන්නේ වේදනාව පිළිබඳව සිතක් හැදෙනවා සිතේ හැසිරීමක් විතරයි තියෙන්නේ විඳින කුච්චලෙක් නෑ එතකොට කුච්චලෙක් නෑ එහෙනම් සිතේ හැසිරීමක් තියෙනවා විඳිනවා කියලා නෑ ඒ කියන්නේ අරමුණේ අරමුණේ රසය අරමුණේ රසය පිළිබඳව සිතුවිලි හැදෙනවා සිතක් හැදෙනවා එහෙනම් රූපස්කන්ධය පිළිබඳව අපි තව ටිකක් කතා කරන්න ඕනේ මොකක් එකක් විතරක් කියලා හරියන්නේ අපි ඒක බෙදලා වෙන් කරගෙන ඊට පස්සේ අපි ගන්නවා ඇහැ ගන්න. ඇහැ අරගෙන බලන එතකොට ඇහැ ආයේ රූපේට හොඳයි. ඒතර ඇහැ තියනවාද බිඳීම් ලක්ෂණය? ඒ බිඳීම් ලක්ෂණය ශනයක් ශනයක් ශනයක් ශනයක් පාසාද එහෙම නැත්නම් කාලයක් ගිහිල්ලා බිඳීමක්ද තියෙන්නේ? ශනයක් ශනයක් ශනයක්. ඒතකොට මේ ශනයක් ශනයක් ශනයක් පාසා බිඳීමේ ලක්ෂණය පටන් ගත්තේ කොතනදීද? ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය. ඒ කියන්නේ මේ භවයට ආපු තැන ඉඳලා. දැන් අපි උපන්දින සාද ගන්නවානේ. දැන් උපන්දිනේ කවද? අපි කිසි කෙනෙක් දන්නේ නැහැ උපන්දිනේ කවද්ද කියලා. කොහොමද දන්නේ උපන්? නිවැරදි උපන්දිනය තමයි පෙර භවයේ ඉඳලා මේ භවයට ආපු දවස. පෙර භවයේ චුත වුණා මේ භවයේ පහළ වුණා. වර්තමාන භවයේ. එදානේ උපන්දී. නැද්ද? ඔය එතකොට මවගේ ගර්භාෂයෙන් එළියට ආපු දවස සම්මුතියක් වශයෙන් අර ඔරලෝසුවේ වෙලා බලාගෙන ඉුවා. අද අඟහරුවා දහවල් වෙලා. ඒක දුපන්දිනේ. නේන සාදපවත. අනෝබෝධය නිසා. උපන්දින අපි කිසි කෙනෙක් අම්මා දන්නේ නැහැ උපන්දින. අම්මා දන්නවද? දන්නේ නැහැ. මට දැනගන්න මාස දෙකක්වත් යන අඩු ගන්න. එහෙනම් ප්‍රතිසන්දිය නෙමෙයිද මේක පටන් ගත්තේ? එතකොට දැන් ඇහැ කියන්නේ සුද්දාස්ත්‍රක කලාපය. එතකොට සුද්දාස්ත්‍රක කලාපයේ බිඳීම් ලක්ෂණයක් පටන් ගත්තේ කොතනද? තථාගතයන් වහන්සේ දේශනා කරන රූපේ බිඳීම් ලක්ෂණයක් තියෙනවා. ඒ බිඳීම් ලක්ෂණය අවබෝධ කරගන්න අනිත්‍ය දර්ශනයයි. එහෙම නැතුව දර්ශනය වෙන්නේ අනිත්‍ය එහෙනම් ඒ බිඳීම් ලක්ෂණය පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා තමයි පටන් ගත්තේ. අර මං කිව්වා නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි ඇදගෙන යන්නේ. එහි ක්‍රියාකාරීත්වය ඇදගෙන යන්න කර්ම චිත්ත. ඒතර කර්ම කියන්නේ සිතවිලි වල හැසිරීම. චිත්ත කියන්නේ සිතේ ස්වභාවය. සිතේ හැසිරීම චිත්ත කියන්නේ. ඒ දෙක ප්‍රත්‍යද නැද්ද අර ඇහැ නැමැති සුද්ධාස්තක කලාපයේ පැතිරීමට? ප්‍රත්‍යයයි. ඍතු ආහාර ඒ දෙකක් ප්‍රත්‍යයයි. අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනා වෙනුවට මේ ධර්මතා හතර නිරන්තරයෙන්ම අර රූප කලාප උපදවනවා. එතකොට එතන තියෙන නිත්‍ය ස්වභාවයක් ද අනිත්‍ය ස්වභාවයක්. අනිත්‍ය ස්වභාවය. නිරන්තරයෙන් පෙරලනවා විපරිණාම ධර්මයක් වෙනස් කරනවද නැද්ද? නිත්‍ය ස්ථිර සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි. අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයස පටන් ගන්න තැන ඉඳලා. අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි. එහෙනම් අනිත්‍ය ස්ථිරයිතාවකාලිකයි නම් විපරිණාම ධර්මයන් නම් තියෙන්නේ ප්‍රතිසන්දි විඥාණය ඉඳලා කම්මචිත්ත යුතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නම් ඇදගෙන ඇදගෙන යන්නේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද විඳිනවනම් නිත්‍ය වශයෙන් දැක්කොත් හරියද අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියද අනිත්‍ය වශයෙන් දැක්කොත් හරියි. නිට්ටය වශයෙන් ගත්තොත් සසර. නිට්ටය කියලා හිතුවොත් සසර. ඇයි? ඇලීම දුර්වල වෙන්නේ. ඇලීම දුර්වල වෙන්නේ නැත්තම් එයා සසරේ රැඳෙනවා. ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාව ක්‍රමක්‍රමයෙන් දුර්වල වුණොත් එයා සසරේ සසරෙන් නිවනට බණ කියන්නේ. දැන් පැහැදිලි. එහෙනම් ඇහත් අපි පරික්ෂා කරලා සාතික කරගන්න. දැන් රූපස්කන්ධයම අපි ඉස්සෙල්ලා අරගෙන සාතික කරගත්ත යම් මට්ටමකට, තරමකට. හැබැයි ඒක පොඩි වෙලාවක් සිටේ රැඳිලා නැති වෙලාවේ. හරි? හරියටම සාතිකේ හම්බෙලා නැහැ. හරියටම සාතික වෙලා නැහැ. ඒ නිසා තමයි මේ විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ පරීක්ෂණය කරන්න කියන්නේ. එතකොට තමයි සාතික වෙන්නේ. එක දෙයක් පරීක්ෂා කරලා බලලා සාතිකයක් දෙන්නේ. දැන් අපි කියමු කෙනෙකුට සාහිතිකයක් ලියන්න යනකොටත් අපි එක කරුණක් අරගෙන ආ හරි. හරි ඉදිරියව මට අහන්න ඕනේ මම වර සාහිතිකයක් දෙන්න. හරිද එහෙම? බැයි. එයාගේ විවිධ පැතිවලින් විවිධ ඒවායින් අහනවා එයාට කරුණ. අහලා ඉවරලා ලියන්න සාහිතිකයක් ලියනවා. එහෙනම් අපිට සාහිතිකද එක ධර්මතාවයක් පරීක්ෂා කරලා බැලුවට පොඩි වෙලාවක් තියෙයි ඒක. අපේ සිත වැඩිපුර එකතු වෙලා තියෙන්නේ වැඩිපුර සම්බන්ධ වෙන්නේ සම්මුතියත් එක්ක. පරමාර්ථයට අපි ගත්තා. බින්දෙන ස්වභාවයක් දැක්කා. විපරිණාම ස්වභාවයක් දැක්කා. වෙනස් වෙන ස්වභාවයක් දැක්කා. හැබැයි ඒක මනසෙන්සනේ ගිලිහෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත නැවත නැවත සිතට හොඳට සහතික වෙනකන් අනුගත වෙනකන් සිතට හොඳට ස්ථාවර වෙනකන් ඊට පස්සේ බය වෙන්න එපා. ඊට පස්සේ කිසි ගැටලුවක් නැහැ. මොන පැත්තෙන් මොන විදියෙන් දැක්කත් පෙන්වන්නේ අනිත්‍ය දර්ශනයක්. ඒ අනිත්‍ය දර්ශනය පුංචලයේගේ නෙමෙයි, සත්‍යයේගේ නෙමෙයි, අර සුද්දාස්තික කලාපේ. ප්‍රහැය තුළ තියෙන සුද්දාස්තික කලාපේ. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයි. ක්‍රියාව පටන් ගත්තා. ක්‍රේතන තියෙන ශනයක්ෂණයක් පාස්සා පෙරලන විපරිණාම ස්වභාවය. නිත්‍ය ස්වභාවයෙන් පවතින්නේ. අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි ඒ නිසා නිත්‍යයි. තේරෙනවද කියන්නේ? හරි. එතකොට දැන් ඇහි ඒ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලම පිළීමක් නැද්ද? පීඩාවක්. තියෙනවා. පිළීමක් තියෙනවා පීඩාවක් තියෙනවා. දැන් ඒක තේරෙනවා. එහාට මොකක් හරි සතෙක් කැවිලා වැදුනොත් හරි එහෙම නැත්නම් රොඩු කෑල්ලක් වැටුනොත් හරි එහෙම නැත්නම් ඇහි අභ්‍යන්තරයෙන්ම આવොත් මස් දැල්ලක් වගේ ආබාධයක් හරි આવොත් නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් නැද්ද? නොපෙනියාම පිළීමක් පීඩාවක් නෙමෙයිද? ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩු වුණා. එතකොට පෙනීම අඩු වෙන්නේ හේතු සුද්දාෂ්ටක කලාපයේ ඒ ප්‍රවෘත්තියේ දුර්වලතාවයක්ද? සුද්දාෂ්ටක කලාපේ පැවැත්මේ දුර්වලතාවයක්. එතන මගේ හැට මොන හරි වෙලාද? සත්පුද්ගල සංඥාවෙන් බලන්න එපා. පරමාර්ථ ධර්මයන්ගෙන්ම පරීක්ෂණය කරන්නේ. එහෙනම් සුද්දාස්තක කලාපයේ වෙනසක් ඇති කරලා තියෙනවා. ඒතකොට ඒක පෙඩීමක් නෙමෙයිද මනස? පීඩාවක් නෙමෙයිද? නිරන්තරයෙන් දැන් කොහමද පෙළුවේ? කොහමද පීඩාවට පස්සේ ජාතියෙන් පෙළුවා? හැදුවානේ මුලින් මේක ජාති. ආ. ඒතකොට ශනියක් ශනියක් පාසා පෙරලලා වෙනස් කරලා විපරිණාම ධර්මයකට පත් කරලා ජරාවෙන් පෙළුවා. දැන් ඒක හොඳට පේනවා ජරාවට පත් වෙලා. හැබැයි ඔක පටන් ගත්තේ ජාතිපච්චා ජරා මරණම් කියන තැන. එතනින් තමයි පටන් ගන්නේ. එහෙනම් ව්‍යාධියෙන් පෙළුවා. ඒ රෝග ව්‍යාධියෙන් පෙළුවා. ශනයක් ශනයක් පාසා බිඳෙනවා මරණයෙන් පෙළුවා. ශනයක් ශනයක් ඒ කියන්නේ ශනික මරණය. රසනික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය, ඊළඟ මරණය විවිධාකාර. එන ශනයක් ශනයක් පාසා බිඳෙනවා නම් එතන මරණය තියෙනවා. ඒතර ජාතිය තියෙන, ජරාව තියෙන, ව්‍යාධිය තියෙන මරණය තියෙනවද? ඇහැ නිසා ශෝක වුණාද? ශෝක වෙනවා. ඇහැ නිසා. කනකාටු හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ය. ඒ ඇහැ නිසා නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ විපරිණාමය නිසා. වෙනස් වීම නිසා. තියෙන ස්වභාවයෙන් අන්නාකාරය ගැනීම නිසා. එහෙනම් සතර මහා ධාතු වස්තු පිළිබඳව නම් අපි මේ පරීක්ෂණය කරන්නේ සිතේක නැලෙන්නේ ඇහැ පිළිබඳව නම් පරීක්ෂා කරන්නේ සිත ඇලෙනවා. ඒ නිසා තමයි ඇහැට මොනවා හරි දෙයක් වුණොත් අපි ශෝක වෙන්නේ කනගාටු වෙන්නේ හඳයි. ධර්ම අවබෝධය තුළ පැහැදිලි කරගෙන ඉන්නා මෙතන ඇහක් නෑ මෙතන තියෙන සුද්දාෂ්ටක කලාපයක් මේ සුද්දාෂ්ටක කලාපේ විපරිණාමය තියෙන වෙනස් වීමේ ස්වභාවය තියෙන ජාතියෙන් පෙළන්නේ ජරාවෙන් පෙළන්නේ ව්‍යාධියෙන් පෙළන්නේ ශෝක කනගාටු හැඬීම ඇති කරන්නේ මේ සුද්දාෂ්ටක කලාපේ විපරිණාමය නිසා. එහෙනම් එතන තියෙන්නේ නිත්‍යතාවයක්ද අනිත්‍යතාවයක්ද? මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග නොමග. තේරෙනවද? මග නොමග ගන්න. එතකොට නොමග යන්නේ නිවැරදි මග යන බුදුරජාන් වහන්සේ දේශනා කළේ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ඊටාත්ම පැහැදිලිව මනසට අනුගත කරගන්න ඕනේ. මනසට සහතික වෙන්න ඕනේ. ස්ථාවර වෙන්න ඕනේ. ඒතකොට ලෝකයේ දිහා බලපුවම ඇලෙන්න තැනක් නැහැ, සිත ඇලෙන්නේ නැහැ තැන. එයි බලන්න දෙයක් නැහැ මේ ත්‍රිලක්ෂණ 17 තුළ ඇති වෙලා නැති වෙනවා මේ සියල්ල. එයා ඇලෙයි දෙතන. එයාගේ මනස, එයාගේ මනස තන අලවන්න බෑ. ඇලෙන්නේ. එයා දන්නවා ඇලුනොත් මොකද වෙන්නේ කියලා. ඇලුනොත් ආයි හදනවා. සිතේ තන ඇලුනොත් ආයි හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තණ්හාව තමයි ගෙනියන්නේ භවෙන් භවයට. භවෙන් භවයට අරගෙන එන්නේ අපි භෞතික වස්තුන්ද තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමද අරන් ආවේ. ප්‍රතිසන්දි අරන් දුන්නේ තෘෂ්ණාවත් එක්ක පැටලිච්ච මනසේ හැසිරීමනේ. ඒකනේ මනෝකුබ්බංගමා ධම්මා කියලා කිව්වේ. එහෙනම් අපි දැන් මේ භවයේ තෘෂ්ණාවත් එක්කම නම් අපේ මනසේ හැසිරීම අරන් යන්නේ අපි පරාදයි. පරාදයි. එහෙනම් තෘෂ්ණාවෙන් තොරව අපේ මනස හැසිරීම අරන් ගියොත් හැබැයි ඒක නිකන් කරන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන එක්ක එන අවබෝධය. ඒ ලක්ෂණ තුන පිළිබඳ වෙන අවබෝධය ආව එළීම දුර්වල වෙනවා. පැහැදිලිද කියපේ. එතකොට පිළීමක් තියෙනවා පීඩාවක් තියෙනවා නිරන්තරයෙන්. හොඳයි තමයි කැමැත්ත ඇටියට වෙනස් කරන්න පුළුවන්. දැන් එතකොට රූපස්කන්ධය කුංචි පැවැත්මකට එනවා. ඒ උපාද චිති භංග කියලා කරුණු තුනක් තියෙනවා. චිති කියන්නේ කුංචි පැවැත්මක් තියෙනවා. දැන් අපි කියන මේක කුංචි පැවැත්මකට එන්න එපා. වැරන්නේ නැහැ කුංචි පැවැත්මකටයි. ආ කුංචි පැවැත්මකට ආවත් කමන්නේ මේක ඉපද බිඳින්න එපා. ආ ඉපද බිඳුනක් කවන්නේ මේක අතුරුදහන් වෙන්න එපා. කිව්වත හයියේ. දැසේ තියෙන සුද්දාස්ත්‍ය කලාපය පිළිබඳව ඒ පුංචි පැවැත්මකට එන්න එපා කියලා අපි හිතනවා. ආ පැවැත්මකට දැන් ඇවිල්ලා තියෙන කරන්න දෙන්නේ. එහෙනම් මේක වෙනස් කරන්න එපා. වෙනස්කරපත් කරන්න එපා. ආ වෙනස්කරපත් උනත් කවන්න මේක බිඳිලා අවසන් කරන්න එපා. කිව්වතහයි. කවුරු කිව්වතහයි. කිසි කෙනෙකුට කියලා කරන්න බෑ. තේරෙනවද කියන්නේ? ඒ තමයි අනාත්මයි කියන්නේ. සමාජික මැත්ත හැටියට නෙමෙයි ස්වාමියාට භාර්යාවගේ භාර්යාවට ස්වාමියාගේ දරුවන්ට දෙමව්පියන්ගේ දෙමව්පියන්ගේ දරුවට වෙනස් කරන්න පුළුවන්. කිසි කෙනෙකුට නෑ. ස්වාමි ස්වාමියෙක් නෑ මේක පාලනය කරන කෙනෙක් නෑ. යම ආයතනයකට දීලා මේක පාලනය ගන්න පුළුවන්. ඒත් මේ. තේරෙනවද? එන විශ්ව ක්‍රියාත්මක වෙන ධර්මතාවය නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මනසට නිවැරදිව දර්ශනය කරගන්න. ඒ තුළ එන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව තුළ සිට ඇලීම දුර්වල වෙයි. ඒ දුර්වල වීම ඕනේ. මොකටද? නිවනට. ඇලීම කියන්නේ සසර. ඇලීමෙන් තොර කියන්නේ නිවන. සතගතනස පැහැදිලිවම දේශනා කළා. සමුදාය සත්‍ය, නිරෝධාය සත්‍ය. ඒතර නිරෝධය කියන්නේ ආර්ය සත්‍යය. තෘෂ්ණාවේ ශේෂයක් අතිතිරි නැතුව අවසන්ද මාර්ගය නිවනයි. එහෙනම් නොයැලෙන සිතක් සඳහා නෙමෙයිද අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නොයැලෙන සිතක් උපදවා ගැනීම සඳහා. ඒකට අවබෝධය ඕනේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වය කැලණිය සරත් නව ශ්‍රී ලංකේ පදිංචි දීප්ති අමිල දුන්‍යා විසින්. අරමුණ මගේ දෙමව්පිය වරුන් ඇතුළු පින් ගැනීමට කැමැති අපින් අපේක්ෂා කරන සියලු සත්‍යයන්ට අවශ්‍ය පින් ලැබීම පිණිසත් තම භව සමෘද්ධිමත් කර ගැනීම මෙම දේශනාවට ශ්‍රවණ දුන් සියලු දෙනාට පින් සහ කුසල් ළඟා කර ගැනීමටත් දියුණු කර ගැනීමටත් මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනම් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තමන් නමින් පරිලෝකසපක් දෙමව්පියන් ඇතුළු පින් පින් කැමති යම් කෙනෙක් පින් අපේක්ෂා කරන යම් කෙනෙක් ඇද්දේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති